සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝති අවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේදී දේශනා කරන ලද මහා චත්තාරීසක සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාවකුයි ධර්ම දේශනයේට ඉදිරිපත් කරන්න යෙදුනේ. සතුගේ දවසක ඒ කියන්නේ පෙරේදා දවසේ අපි කතුම්බා ආරණ්‍ය සේනාසනින් වෙලාවේ මේ පූජ්‍ය නන්දරත්න ස්වාමීන් වහන්සේගේ දුරකථන සමීපයෙන් ලැබුණ මහා චත්තාරීසක සූත්‍රයෙන් ධර්ම දේශනයක් අවශ්‍යයි කියලා. හැබැයි මේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව ගැඹීරයි. මෙය මජ්ක්‍ධිම නිකායේ උපරි පාණාසිකේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ සත්‍යනි සූත්‍රය. ඒවා අපි ඉස්සර පාඩම් කරලා තිබුණා. අවුරුදු 45කට වගේ ඉස්සර. කවදාකවත් මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් මේ පිටරේ පවත්වලා නැහැ. නමුත් මේ දේශනේ සම්බන්ධව ආරාධනය ලැබුණු බැවින් ගැඹුරු වුණත් අතන්න කැමැති අය ඇති බව සඳහන් වූ බැවින් මාතෘකා කර යෙදුණා. ගැඹුරු ධර්මයේ වුණත් හැකිතාක් මෙය තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනය කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ සම්මර්ෂණය කිරීමත් නිවන් දොරටුවක්. භාවනාව යෙදීමත් නිවන් දොරටුවක්. නිවනට පිවිසීමේ දොරටු තියෙන ඔක්කොම පහක්. මේවට කියනවා විමුක්තායතන තීර්ථ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නම. ආයතනය කියන්නේ හේතුව කාරණය. තීර්ථය කියන්නේ මාතෘකාව. නැත්තම් දොරටුව. නිවනට පිවිසීම සඳහා හේතු කාරණාවන දොරටු පහක් තියෙනවා. බණ දෙසියම බණ ඇසීම ධර්ම සත්‍යයනය සම්මර්ථනය සහ භාවනාව මුලින් සඳහන් කරනද ධර්ම දේශනා ශ්‍රවණාදියත් නිවන් දොරට වෙන්නේ භාවනාවක් වැඩසේ යෙදීමෙනුයි කින්නතුන් දන්නවා අපේ ලංකාවේ සිටිය මලියදේව මහ රහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම රහත් වුණා එවැගේම නාගසේන මහ රහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම සෝවාන් වුණා. පසුව රහත් වුණා. බුද්ධ කාලයේදී හේමසකේන ස්වාමින් වහන්සේ ගිලන්ඇදේ සයනය කරමින්ම තමන් වෙත පැමිණි සංඝපිරිස 69කට ධර්ම දේශනා කොට තමන් උත්සාහත් වුණා. ඒ 60 පිරිස සත්‍යසහත් වුණා. මේ වගේ බණ දෙසන්නාටද නිවනට පිවිසීමේ දොරටුවක් බණ දෙසීම. ඒ කොහොමද වෙන්නේ? දේශකයන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ශේඛියා පිටපත 16ක් විතර නගා ගන්නට ඕනේ. පංචම අදිෂ්ඨාන හිතේ පවත්වන්නට ඕනේ. අන්නේ හේත නැවි වාදකිත නොබලා උඩදිම නොබලා හස්තපාද මුඛ විකාර නොදක්වා දේශන දහම් පදයක් ගානේ සතිය ඥානයේ පිහිටුවාගෙන කර්මස්ථාන සීර්ෂයෙන් දහම් දෙසිය යුතුයි. එසේනම් දේශකයන් වහන්සේට ඒක නිවනට දොරටුවක් වෙනවා භාවනා මාර්ගයක් වෙනවා. කම්මස්ථාන විනිමුත්තාහි ධම්ම දේශනා නැති නාම නැති කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවක් භාවනාවෙන් තොර එකක් නොවේ කියලා. සමහර විට ඒ ආසනයේ මඟඵල නිවන් නොලැබුණත් දේශකයන් වහන්සේට එය මඟඵල නිවන් ලබන්න ප්‍රඥා පාරමිතාවක් වෙනවා ඒ විදිහට ධම් දේශීමේ. ශ්‍රාවක පිළිසඳත් මේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ බණ සිට ඇසීමෙමයි. භාවනාවක් වැඩනසේ බණ අසන්නේ කෙසේද කියන එක සරුවක්යන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. අත්ථේ කත්වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න භාවනාවක් වැඩනසේ බණහන ආකාරය. අත්ථේ කත්වා ධම්මං සුනාති කියන්නේ කල්ප කෝටි ගණනාවකින්වත් බුදුබණ අහන්න ලැබෙන්නේ අද මේ ලැබෙන බුදුබණ මට මෙලව සිටසුව පිණිස පරලෝ සුගතියේ පිණිස මාර්ගඵල නිවන් සුව පිණිස අත්‍යවශ්‍යයි කියන එක හිතේ අවශ්‍යතාවීකේ දරාගෙන බණ ඇසීම කළ යුතුයි. මනසිකත්තා ධම්මං සුණාති කියන්නේ සනාතන දහම් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් දහම් ඇසිය යුතුයි. සම්බන් චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුනාති කීවේ කියන දහම් පදයක් පාසා චිතට ඇතුළත් කරගනිමින් දහම් ඇසිය යුතුයි. ඕල්ත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වාකසිත නොබලා උදදිම නොබලා හත් පාද විකාරයහා මෙහා නොකර භාවනාවකට සමාධියකට යෙදුනා හා සමානව තන්පත්ව දහම් ඇසිය යුතුයි. මේ දේ කහනවා නම් ඒ භාවනාවක් වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අභියස ගස්වනක් ළඟ පස් දිනකට දහම් දේශනෙහි සිටියා. ආනන්ද මහින්දයන් වහන්සේ පිටුපසින් පවන් සැලමින් සිටියා මේ උෂ්ණ දවසක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන්නවා ස්වාමීන් මේ පස් දෙනා බණාන්නේ පස් ආකාරයකින්. එක්කෙනෙක් ඇඟිල්ලෙන් දෙමහාරහාරේ ඉන්නවා. එක්කෙනෙක් ගහ හොල්ලවලේ ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනාට වාඩිලා වගේ බණ අහනවා. මේ බුදුරජාන් වහන්සේක දන්නවා. නමුත් අනදමාහිමියන් වහන්සේ මේ පැමිණිලා නිසා ඒ පස් දෙනා ගැනම විවරණයක් කළා. ආනන්දය ඒ දින ඇඟිල්ලෙන් දින ඉරියා දැඳින්න එක්කෙනා නිකං කෙනෙක් නෙමෙයි. පෙර જાතේ ගැඩවිල් පණුවේ. ඒ පුරුද්ද දැනුත් මේ නොසිතා නොමතා සිදු කරන දෙයක් පුරුද්දක. ඔය ගහවලනේ කියන ඉතර જાතියේ වඳුරේ ඒ පුරුද්දට දැනුම් ගහවලනවා තමයි නොසිතා. පුරුද්දට සිද්ධ වෙනවා. ඔය උඩ බලන ඉන්නේ කියන ඉතර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. දෛවඥයෙක්. දැන් මේ තරු ගණන් කරන පෙර පුරුද්දේ. ඔය අහිල ගණන් කරන එක්කෙනා පෙර ගණකාධිකාරී කෙනෙක්. ඉස්සර කාලේ ගණන් කරුවෙක් මතක් කළා වාගේ කුරුද්දටන ඇඟිලි ගණන් කරන. හිතාමතා නෙමෙයි මේවා ස්වභාවයෙන් සිදු වෙන්නේ අර සතර කුරුදු. ඔය සමාධිගත වාගේ භාවනාවෙන් බණහන්නේ පෙර જાතියේ ධ්‍යානලාභී තාපස කෙනෙක්. ඒ තාපසතුමාගේ පෙර පුරුද තමයි අන්‍ය වේතනෝවේ සමාධිගතව බණහන්නේ කියනකොට පස් දෙනාම සංවර වුණා. අනිත් හතර දෙනාම සංවර වුණා. එතකොට බලන්නේ කොහොමද තේරුණා ඒ දේශනාවසානයේ පස් දෙනාම සෝවාන් ඵලයටපත් වුණා. මේ වාගේ බුදුරජාණන් වහන්සේ පෙර පුරුදු අනුව තමයි මේ නොසිතා නොමතා සිදුවෙන යම් යම් දේ සිදුවෙන ඇති පහදා දුන්නේ. නමුත් අපේ බෞද්ධයන් හොඳට දන්නවා ධර්ම ගරුත්වයෙන් බණ අහන්න. ඉතාලි ස්වාර්ථ වේලාවක් තුළ මේ දේශනේ පවත්වන දේශන අවසානයේදී අපි ආරාධනා කරනවා මේක කියවන දහම් පද අතර නොතේරෙන කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. උදාගන්නේ මාත්‍රුකාකර දේශනය කරන තුරු සාවධානව සවන් දෙමු. ඉදිරිපත් කළ සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ හත්වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක්. ඒකේ තියෙනවා පණ්ණාසික කියලා 50 50 බැගින් කොටස් තුනකට බෙදලා. මූල පණ්ණාසිකයේ සූත්‍ර 50යි මධ්‍යම පඤ්ඤාසකේ 50යි උපරි පඤ්ඤාසකේ 52යි එයින් මේ සූත්‍රය මේ මධ්‍යම මේ නිකායෙහි ඒ කොටස් තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකෙන තුන්වෙනි කොටසේ තියෙනවා 10 10 වර්ග බැගින් පහ අත්නිවේකයේ 12ක් කියනවා ඒ දෙවෙනි වර්ගයේ හත්වෙනි සූත්‍රය මේකට මහා චත්තාරීත කියලා නම සරුවඥන් වහන්සේම නියම කරපු වචනයක් ඒක අපි මේ දේශනාව තුළින් සොයලා බලමු. දැන් මාතෘකාව සඳහන් වෙනවා ජේතවනාරාමයේ ගැසුණා වූ භික්ෂුන් වහන්සේලාම සාදේශනා කරන මහණෙනි. අරියං හෝ භික්ඛවේ සම්මා සමාධියෙන් දේශිතා නිස්සෞපනිසල් සපරිස්කාරං. ධර්මයේ ආර්ය වූ නිර්වෝතේ වූ ලෝකෝත්තර වූ සම්මා සමාධියක් මම දේශනා කරනවා. සෞපනිසං කියන හේතු කර්ම සහිතව සපරික්කාරයන් කියන්නේ සහයෝගයට තියෙන ධර්මතා සහිතව මම ආදී සම්මා සමාධිය දේශනා කරනවා අහන්ද සාදු කම්මනක කරවත මන සිහියෙන් මෙහි කරන්නේ දේශිෂා මම දේශනා කරන්නේ එවම් භන්තේ චිකෝතේ දික්ඛු භගවතු පච්චසුසුන් ස්වාමීන් වහන්සේ අපි සෝමේ මනාප කාසන්නේ මූතියන පිළිතුරු දුන්නා ඊළඟට තමයි දේශනා කළේ කතමෝති මෙච්චනේ අරියෝ සම්මා සමාධියේ සෞපනිසෝ සපරික්කාරෝ මානෙනි මේ ආර්ය වූ ලෝකෝත්තර වූ හේතු කර්ණු සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කුමක්ද? සෙල්ලිකේදන් මේ මෙහෙමයි. සම්මා දිට්ඨි ආදි වශයෙන් පදහතක් කියවෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා සම්මාද, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මානෙනි මෙන්න මේ ධර්මතා හත එක්ක යෙදුනා වූ ආර්ය මාර්ග සිටි යම් ඒකාග්‍රතාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය සම්මා සමාධිය හේතු කාරණු සහිත පිරිවැල සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ සමාධියයි කියන එක මේ මාතෘකා කළ සූත්‍ර පාඨ කෙටි තේරුම. දැන් මෙතෙන් සලකා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ දෙතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධලයි මෙහි සඳහන් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට බෞද්ධෝ දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මඟ. ඒ නිවන් මඟ කොටස් 8කින් යුක්තයි. ඒකයි ආර්ය අෂ්ටාංගික කියන්නේ අංග 8ක් තියෙනවා. ආර්ය කියන්නේ මෙතන නිර්දෝෂී. ඒකට තවත් වචන තියෙනවා. නිර්දෝෂී, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ, එවැගේම සමාන ක්‍රමය ඇති වූ ඒ උසස් ගුණයට තමයි ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ. තවත් කියනවා බුදුරජාණන් වහන්සේට ආර්ය කියලා. බුදුරජාණන් වහන්සේට ආර්ය කියනවා. සදේමකේ වික්කවේ සමාලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා සජා සදේ මනුස්සය සකාගතෝ අරියු. දෙවියන් මනුස්සයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයේහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද වඩන ලද දේශනා කරන ලද නිසා මේකට කියනවා ආර්ය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක එක තේරුමක්. අනික ශ්‍රේෂ්ඨ නිර්දෝෂ කියන තේරුමක් මෙහි තියෙනවා. තව අංගාකක් තියෙනවා. මේ අංගාට තමයි දැන් මේ දේශනාවේ අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් ඊළඟට සඳහන් වෙනවා මේ සම්මා සමාධියේ කොමක්ද කියන එක. එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ අංග හතෙන් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවකයි ආර්ය සම්මා සමාධි කියන්නේ. එතකොට මේක දැන් ඉදිරියට බෙද බෙදා මෙහෙම දේශනා කරනවා. සත්‍ය දෙක්කේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මානෙනේ මේ අට අතුරින් සම්මා දිට්ඨිය මුලින් එනවා. සම්මාදිට්ඨිය කියන්නේ කොටින් කියනවනම් ප්‍රඥාව. ප්‍රඥාව මුලතම වෙනවා. කොහොමද මේ මුලතෙන්නේ කියන තෝරනවා. මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨියට පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨියට පජානාති. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියලා වෙන්කොට දන්නවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා වෙන්කොට දන්නවා මේ සම්මාදිට්ඨියවත් ප්‍රඥාව. ඊළඟට මිච්ඡාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක සඳහන් කරනවා කතමාස දෙක්කේ නිච්ඡා දිට්ඨි නත්ති දෙන්නන් නත්ති දෙත්තන් නත්ති හොතන් නත්ති සුඛට දුක්ඛතානම් කම්මානම් පලම් විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා යේ ීමන්ත ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා පච්චිකත්වා පරේදෙන්ති අයං උච්චති දික්ඛවේ මිච්ඡා දිට්ඨි මෙන්න මිච්ඡා දිට්ඨියේ තේරුව හැටි මිත්‍යාදිත්‍ය කියන්නේ වැරදි දැකීම. රාගයේම නැති දෙයක් දැකීම. ඇති දෙන්නේ නැති දෙයක් දැකීම තමයි වැරදි දැකීම කියන්නේ. අක්ෂයාට වියලි කනකොල කන්න දෙනකොට අක්ෂයාගේ මූණට පලන් දෙනවා කොළ පාට කන්නඩියක්. එතකොට මේ අක්ෂයාට පෙනෙන්නේ මේ තනකොළ වගේ වියලි තනකොළ නෙමෙයි අමු තනකොළ වගේ. ඉතින් කිසියම් සැකයක් නැතුව මේ වීල තනකොළ කනවා. නැත්තම් වීල තනකොළ දැක්කනම් කන්නේ නැහැ. ඒ අස්වැය කන්නේ නිල් තනකොළ. මේ රටේ අස්වැය බොහොම ඉන්නවනේ. අර පායන කාලයේදී මම දැක්කා පායන කාලයේදී ඔක්කොම තනකොළ වේලිලා. නමුත් අස්වැයගේ මූණට පළඳලා තියෙනවා කොළ පාට ආවරණයක්. ඉතින් මෙයාට පේන්නේ පේන්නේ ඔක්කොම නිල් පාටටනේ. කිසිම සැකයක් නැතුව අන්න වැරදි හැංගීම කියන්නේ මේමයි. තමාගේ දෘෂ්ටි ආනුව තමයි නැති දේ ඇති හැටට තේින්නේ. ඇති දේ නැති හැටට තේරෙනවා. මේක තමයි මිච්ඡා කියලා කියන්නේ මිච්ඡා වැරදි. වැරදි ලෙස දැකීම, දිට්ඨි කියන්නේ දැකීම. එතකොට මෙතන තියෙනවා වැරදේශ දැකීම් 10ක්. මොනවද? නැත්ති දින්නම් යමක් පරිත්‍යාග කළා නම් ඒකේ කුසලයකොත් නැහැ, විපාකයකොත් නැහැ. ඔන්න ඒක තේරුම. ඒක වැරදි. ඒක වැරදි දෘෂ්ටියා කරේ දැකීමක්. පරිත්‍යාග කළා නම් ඒක ඵලයක් ලැබෙන්න ඕන. නමුත් පිළිගන්නේ ඵලයක් තියෙනවා කියලා. නැත්නම් යෙත්තම් මහායාගවල මහා පින්කම් වල එවගේ ඵලයක් නැහැ කියලා හිතෙනවා. මහා පින්කම් කියලා කියන්නේ විශ්වන්තද මහ රජුගේ සත්‍ය සතික මහා දාන දුන්නා. එවගේම සුමේද තාපසයන් වහන්සේ සීල සම්පත් දන් දුන්නා. අපේ තාපසයන් වහන්සේ සම්පත් සියල්ල දුන්නා. එවාගේම අනාථපිණ්ඩ විසකවරයා මහා දන් දුන්නා. ඕවා තමයි ජෙට්ඨ කියන්නේ මහා යාග කියන්නේ මේ සතුන් මරාගෙන යාගෙම නෙමෙයි. දුගී මගේ අසරණ අනාථාදීන්ද සමා ප්‍රමාණාති ශ්‍රාන්තව කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඒ ඒ හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. ලංකාව හදාගෙන අර අංකුර අංකුර කියන රාජකුමාරයා අවුරුදු 10000ක් තිස්සේ මහා දානයක් පැවැත්වන ජම්බුද්දීපේ කොච්චර ගන්තල කොච්චර දිගද කියනවා නම් යොදුන් යොදනකොට යොදුන් තුන් කාලක් දුගයි දිගයි යන හත් ගව්වක් දිගයි දානශාලාව දිනපතා වැඩ කරන සේවක සේවිකාවෝම 60000ක් ඉන්නවා මේ දන්සලේ ඒවා මහා යාග ඒවා කියන්නේ දෙත්තන් කියලා දෙත පමණු ලැබෙන දම් පින්කම් තියෙනවා ඒ කියන්නේ තමා වෙත ගෙනල්ලා දෙන දැන් අපේ නිවාරස්ථාන වල දාන ගෙනත් දෙනවා බොහෝ දෙනා සමාත අනාථ ශාලාවට ගිහින් දෙනවා. ගිහින් දෙනවා. ඒවාගේ ගිහින් දෙන දේ තමයි උතන් පිළනකන හඳුන්වන්නේ. ඒකගේ පාඩයක් නෑ කියනවා. ඒ වගේම නත්ති සුඛත දුක්ඛතානං කම්මානං පලං විපාකෝ යහපත් කුසල් කර්ම අකුසල් කර්ම කියන මේ දෙකේම ඵලයක් විපාකයක් නැහැ කියලා ගන්න වැරදි දැකීමක් නේ යමක් හොඳ කළා නම් ඒක හොඳ ඵලයක් ලැබෙන්න ඕනේ නරකක් කළා නම් නරක ඵලයක් ලැබෙන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැtei කියලා හිතනවා. නැත්නම් මාතා තමන්ගේ මවතුමියට වැඳුම් පිදුම් කිරීමෙන් උවටැන් කිරීමෙන් ඵලක් නැහැ කියලා පිළිගන්න හිතනවා. එවාගෙම මව් කියන්නේ මවට පියාට සේ සැලකීමෙන් වැඩක් නැහැ කියලා එකයි ඵලයක් නැහැ කියලා එකයි. ඒ අත්තන අනදර කිරීමෙන් එයාට ගහ දැමීමෙන් එවාගෙම නොසැලකීමෙන් පිටු කෑමෙන් හිත සැලීමෙන් එවාගෙම පිටු පෑනෙන් යම් ඵලයක් නැහැ කියලා හිතෙනවා. ඒ වැරදි දැකීම. එවාගෙම නත්ති සත්තා ඕපපාතිකා නත්ති අයං ලෝකෝ. ඒ කියන්නේ මේ තමන් ජීවත් වෙන ලෝක ධාතුව පූර්ව භාවයේ කරගත්ත කුසල විපාකයෙන් ලැබුණා කියලා හිතන්නේ. ඒක පිළිගන්නේ මේ ඉබේ අතගත්තා කියලා හිතෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ අපි පහළලා තියෙන අහකින් ආවාගේ ඉබේ. එහෙමයි හිතන්නේ. ඒක නත්ති අයං ලෝකෝ. නැත්නම් පරෝ ලෝකෝ නිම්මත්තේ ඉපදීමක් නැහැ. නැත මිනිසෙක්වත්, ත්‍රිසංසතෙක්වත්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්වත් වන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ හිතනවා මේක පරලොවක් නැහැ කියන පිළිගැනීම. ඒ වගේම නැති සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ දෙව්ලොව, බබලොව උපදින ඇත්තු නැහැ. ඒ වගේම ප්‍රේත ආපායේ, නරක ආදී ඕපපාතික උපදින සත්‍යයන් නැහැ කියලා හිතනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා නොවේහි දානාදී දසපාරමී පුරල බෝධි සම්භාර පුරල තමම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවත් පරලවත් යථාර්ථයෙන් දැන දේශනා කරන බුදුවරු නෑ පසේ බුදුවරු රහතන් වහන්සේලා නෑ කියලා එයත් පිළිගන්නවා මෙන්න මේ කාරණා 10ට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය ඒ කියන්නේ පරිත්‍යාගයේ විපාක නැහැ. මහා පින්කම් වල විපාක නැහැ. සමීපයේට ගෙනත් දෙන දේ විපාක නැහැ. කුසල අකුසල වශයෙන් රැස්වෙන කිසියක විපාක නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ. මවත පියාට උපකාර වීමේ ඵලයක් නැහැ. ඒ වගේම අනදරි කිරීමේ විපාකයක් නැහැ. එවැගේම ලොවේහි ඕපකාතික වාසයෙන් දෙවියන් බ්‍රහ්මයන් වැනි අත් උපහා වෙලා නැහැ. ලොවේ බුදුරු පතේ බුදුරු රහතන් වහන්සේලා නැහැ. මෙන්න මේ කියන දහ ආකාරයෙන් දෘෂ්ටි වෙදි කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා මේ දේශනාව සඳහන් වෙනවා. මේවට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. මේක ඇති උනේ මේක ඇති උනේ මිනිස්යාගේ පරමාසාරුද 14 දැක්කට පස්සේ. ඔය අසංකේ ඉඳලා આવත බහැලා බහැලා බහැලා වෙන්න මිනිස්යාගේ පරමාස 14 තේරෙනකම මිනිස්සු සම්මාදිටිකයි. ධාතු කියන කාලයේ පස්සේ තමයි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඇතුනේ ඊට පස්සේ ඇත්තන්ගේ දරුවන්ට දර මොනුගුරන්න අවුරුදු 500ට ආවත බහලා ගියා කෙනෙක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ඊළඟට දේශනා කරන කතම කත්ත කතම කතමාච දිට්ඨිමේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද සම්මාදිට්ඨියෙන් පහම් දිත්තේ දොයන් වදාමි මානමේ සම්මාදිට්ඨිය දෙකක් වශයෙන් මම දේශනා කරනවා මොකද්ද දෙක අත්තිමිකේ සම්මාදිට්ඨිය සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිනේපක්ඛා අත්තිමිකේ සම්මාදිට්ඨිය අනාතවා ලෝකුත්තර මග්ගංගා ඒ කියන්නේ සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිනේපක්ඛා කියන එක සම්මාදිට්ඨියක් කියනවා අනාථා ලෝකුත්තරා මග්ගංගා කියලා තම සම්මාදිට්ඨියක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදිව දක්නවා නම් ඒක සම්මාදිට්ඨියයි. ඒ කියන්නේ ඒ ගැන ඉදිරියෙන් කියනවා. නිවැරදි දැකන්නේ කොහොමද කියලා. ඒ නිවැරදි දැකීම සම්බන්ධ කරුණු අතර පහක්ම මෙතන මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. කර්මයේ විපාකයේ නිවැරදිව පිළිගන්නවා. විදර්ශනා ඥාන පිළිගන්නවා එකක් නිවැරදි දැකීමක්. මාර්ග ඥාන පිළිගන්නවා, ඵල ඥාන පිළිගන්නවා, ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිගන්නවා. ඔය කරුණු පහක් කියලා මෙතන මේ ඉදිරියෙන් කියන්නේ. එතකොට ඊළඟ සඳහන් කරන කොහොමද මානෙනි සාතව කියන්නේ ලෞකික. ලෞකික වූ පුණ්‍ය භාග්‍යය කියන්නේ කින් ඵලගෙන දෙන. උපද වේපාක්කා කියන්නේ කුසල විපාක මනුලව දෙවලව බබලව ගෙන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අර මුලින් සඳහන් කළ 10 අනිත් පැත්ත. අත්ථි දෙන්නං අත්ථි යෙත්තං අත්ථි හොතං අත්ථි සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ථි අයං ලෝකෝ අත්ථි පරෝ ලෝකෝ අත්ථි මාතා අත්ථි පිතා අත්ථේ සත්තා උපපාතිකා අත්ථි ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මන්දතා සම්මා ප්‍රතිපන්නා යයිමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති මේ කීවේ ලෞකික වූ තෙල්පල ගෙන දෙන්නා වූ ලෞකික සම්පත් උපදවන්නා වූ සම්මා දිට්ඨියයි. එනම් පරිත්‍යාගයේ විපාකයක් ඇති බව පිළිගන්නවා. මහා පින්කම් වල විපාක ඇතැයි පිළිගන්නවා. සමීපයට ගෙනත් යමක් පිළිගන්නවා නම් ඒ ආනිසංස ඇතැයි පිළිගන්නවා. කුසල කුසල කර්මවල අයහපමේ යහපත් අයහපත් විපාක ඇති බව පිළිගන්නවා. සැප දුක් විපාක ඇති බව පිළිගන්නවා. යහා භවයෙන් කළ කුසල කුසල කර්මානුව මේ භවයේ උත්පත්තිය ලැබී ඇති බව ලෝකයේ ගැන පිළිගන්නවා. මේ භවයෙන් මතු භවයකට පරිසන්දිවාතයෙන් යන බව පරලෝක පිළිගන්නවා. මාත පියාට උපස්ථාන පිළිීමේ අනුසස් පිළිගන්නවා. මාත පියාට නොසලකීමේ ආදීනෝ විපාක ඇති බව පිළිගන්නවා. ලොවේදී ඕපපාති උපදින දෙවියන් බ්‍රහ්මයන් ඇති බව පිළිගන්නවා. ලොවේ බුදුවරු පසේ බුදුවරු සහතන් වහන්සේලා කියන මෙලව පරලොව සියල්ල දැනගන්නා ලද ඒ ලෝකෝත්තර අධිගමාදී උතුමන් වහන්සේලා වැඩි සිටී බව පිළිගන්නවා. මෙන්න මේ දහාකාර වූ පිළිගැනීමද කියනවා ලෞකික වූ තින්පලගෙන දෙන්නා වූ එවාගෙම දිව්‍ය මානුෂාදී සුගතිසැපගෙන දෙන්නා වූ සම්මාදිට්ඨිය. දැන් මේ විදිහට සැලකනකොට ඒ අය මේ සම්මාදිට්ඨිය පිහිටාගෙන ඒ පුණ්‍ය ලාභයන් ලබන්න සුදුසු හැටියට Taman ජීවත් වෙනවා. පරිත්‍යාග කරනවා, මාපින්කම් කරනවා, ජලවත් පිරිනැමීම කරනවා. එවාගෙම කුස අකුසලෙන් වැළකීලා කුසල රැස් කරනවා. දෙලොව ඇතිබා පරලොව ඇතිබා පිළිගෙන අප්‍රමාදව පින් රැස් කරනවා. එවාගේ මෞඛ්‍යයන් විශේෂයෙන් උපස්ථාන කරනවා. දෙවියන් බ්‍රහ්මයන් ඇතිබා තේරුම් ගන්නවා. එවාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය, සීලස්කන්ධය, ප්‍රඥාස්කන්ධය පිළිගන්නවා. එසේ පිළිගැනීමෙන් ඔහු අප්‍රමාණව කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා. මේකයි පුණ්‍ය භාග්‍යය කිව්වේ. මෙන් බොහෝ කුසල රැස් වෙනවා. උපදි වේපක්කා දීවේ දිව්‍ය මානුෂාදී සුඛති ලෝකෝත්පත්තිය ලබන්නේ කියන හේතු වෙනවා. මේකට කියනවා සාත්‍රව සම්මාදිට්ඨිය. ඊළඟට අනාශ්‍රව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඊළඟට තෝරනවා කතමාතිදික්කේ සම්මාදිට්ඨිය අනාශ්‍රවා ලෝකෝත්තර මග්ගංගා කෝ විච්ඡවේ අරේ චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියම් පඤ්ඤා බලං ධම්මේචේ සම්බුද්ධං ගෝ සම්මාදිට්ඨි මග්ගං ගං අයං උච්චති විච්ඡවේ සම්මාදිට්ඨිය අනාසවා ලෝකුත්තරා මන්දංගා මෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තෝරන හැටි මානෙනි යම් විලාවක සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ලැබෙනවා නම් මේ මාර්ගඥාන මාර්ග චිත්ත අවස්ථාවේදී අරිය චිත්තස කියන්නේ මාර්ග චිත්තයක අනාසව චිත්තස කියන්නේ කෙලෙස් නැති මේ මාර්ග චිත්තයට මාර්ගසිතේ තැනැත්තාට අරිය මඟ සමන්විනෝ කියේ මාර්ගසිතෙන් යුක්ත පුද්ගලයාට අරිය මඟන් භාවයටෝ කියේ මාර්ගසිතෙන් වඩමින් ඉන්න තැනැත්තාට චිත්තස් ඒකාග්‍රතා සිතේ ඒකාග්‍රතා වගේම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා බලං සම්ධම්මේචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගා මෙන්න මේ කියන්නේ ලෝකෝත්තරය සම්මාදිට්ඨියයි. එනම් ඒ සෝවාන් ආදී මාර්ග චිත්තවල තියෙනවානේ ප්‍රඥාවක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියක්. ඒ කියන්නේ සිතට ආબોධයේ ගණදීමේ ඉසුරුමත් අර්ථයෙන් ඉන්ද්‍රිය නම් වූ පඤ්ඤේන්ද්‍රිය එතන තියෙනවා. ඒ වගේම මෝහයෙන් යටපත් කරන්න බැරි බලගත වූ නුවණද කියනවා ප්‍රඥාද කියනවා පඤ්ඤා බලය. ඒකත් එතන තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වශයෙන් පිළිපෙළ ධම්මවිචේ සම්බුද්ධංගේ නමින් ප්‍රඥාව වෙතන තියෙනවා. ඒ වගේම ආදර්ශයක මාර්ගයේ මාර්ගාංග වශයෙන් පාතින සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාව වෙතන තියෙනවා. මේ විදිහට ආදි මාර්ගයේ පිහිටියා වූ ප්‍රඥාව තමයි මෙතන අනාත්ම වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කියන එක තේරුවා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ලක්ෂණ විසඳුමක්. සෝ නිත්‍යාදිත්‍ය පහනාය වායමති සම්මාදිත්‍ය උපසම්පදාය. ස්වාස් සම්මා වායාමෝ. සෝ සතෝ මිත්‍යාදිත්‍යං පජාති සම්මාදිට්ඨිය උපසම්පද්ද විහෙරති සාත හෝති සම්මා සති. ඉතින් මේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිභාවಂತಿ අනුපරිවර්තಂತಿ සයතේදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. ඕම ලක්ෂණ විසඳුමක්. ඒ කියන්නේ ඒ මේ ආර්ය මාර්ගඥානයේ කියන වෙලාවේදී ආර්ය මාර්ගඥානයේ සම්මාදිට්ඨිය කියන්නේ ඒ ආර්ය මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙලාවේ වීර්ය කරනවා මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න ප්‍රහාණය කරන්න සම්මා දිට්ඨිය වැඩි දියුණු කරන්න. ඒක තමයි සම්මා වායාම. ඒ සිතේමයි තියෙන්නේ. ඒ සිතේ තියෙන වීර්යය තමයි සම්මා වායාම. එවැගේම සෝ සතෝ මිත්‍යා දිට්ඨින් පජාති සම්මා දිට්ඨින් උපසම්පද්ද විහෙරති සාස හෝති සම්මා සති. ඒ මොහොතේ ඒ සිතේන තියෙන සතිචෛතකයේ අර්ගයේන මිත්‍යා දෘෂ්ටිය ප්‍රාණය කරමින් සම්මා දිට්ඨියට එළඹී වාසය කරනවා. යුක්ත සම්මා දිට්ඨිය යුක්ත වෙනවා සතිය. ඒකට කියනවා සම්මා සති කියලා. මෙන්න මේ ධර්ම තුනෙන් සම්මා දිට්ඨිය පිරිවරා ගන්න ලැබෙනවා. මෙන්න මේක සම්මා දිට්ඨියේ පුරෝගාමී බව පහදා දෙන එක දේශනාවක්. ඔය වගේම දේශනා පාළියේ කරුණු තේලියට පරක්ම සදාන් කරන්න යෙදුණා. ඒ කියන්නේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියන දේශනාවෙන් පටන්ගෙන සම්මාදිට්ඨිය පෙරට වෙනවා කොහොමද? මිත්‍යා සංකල්පයේ මිත්‍යා සංකල්ප වශයෙන් දැනගන්නවා. සම්මා සංකල්පයේ සම්මා සංකල්ප වශයෙන් දැනගන්නවා. අන්න සම්මාදිට්ඨිය. ඊළඟ සඳහන් කරන මිත්‍යා සංකල්පය කියන්නේ මොනවද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? ඒ මිත්‍යා සංකල්පනාවකේ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ මේ පංචකාම සම්ප්‍රඥයන් මෙනෙහි කිරීමක් නැත්නම් හිත යෙදීමක් තියෙන ඒක මිත්‍යා සංකල්පනාවක්. ව්‍යාපාද කාමත සිතක් පාතිනවා නම් ඒක මිත්‍යා සංකල්පනාවක්. හිංසාකාරී සිතක් පාතිනවා නම් එතන පවතින්නේ මිත්‍යා සංකල්පනාවක්. මෙන්න මේක මිත්‍යා සංකල්පනාවයි. සම්මා සංකල්පනාව කොටස් දෙකකින් අරවණයෙන් තෝරනවා. එනම් ලෞකික වූ ශාස්ත්‍ර වූ පුණ්‍ය භාග්‍ය වූ දිවමානුෂාදී සප ගෙන දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වූ අනාසර වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඊළඟ තෝරනවා ඒ ලෞකික වූ පින්පල ගෙන දෙන්නා වූ එවැගේම දිවමානුෂාදී සම්ප්‍රත් පිණිස පවත්නා වූ සම්මා සංකල්පයේ කුමක්ද නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ නිතරම දන්සියල් බණ භාවනා කරන්නේ අකුසල් නැති කරන්න පුරුදු වෙනවා නිවන් අරමුණු කරනවා නිවන් සඳහා කුසල් පාරමී පුරනවා මේක නෙක්ඛම්ම සංකප්පෝ දානයක් දෙනකොට ඒ දානයක් දෙන වෙලාවේ තමන් විශේෂ ලෝභ දෝෂ මොහ තුලින් කෙරෙන් තමන් හිත නික්මෙනවා ඒකත් නෙක්ඛම්මයක් එවැගේම තමයි නිවන් සුව පතනවා. ඒක නෙක්ඛම්මයක්. සතර ආපාය නිදෙන්න පතනවා. ඒක නෙක්ඛම්මයක්. මේ වාගේ අකුසල් වලින් මිදෙන්න, එවැගේම සතර ගමනින් මිදෙන්න යම් කිසි සංකම්පනාවක් තියෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාවේ මෛත්‍රී වැඩි වෙනවා. අවිහිංසා සංකල්පනාවේ කරුණා වැඩි වෙනවා. එතකොට මෛත්‍රී සාගත විචාරකයේ අව්‍යාපාද සංකල්පනාව. කරුණාසාගත විචාරකය අවිහිංසා සංකල්ප. මේක මේ තුනම ලෞකික වශයෙන් දීමානුෂාදී සැපගෙන දෙන්නා වූ පින්පලගෙන දෙන්නා වූ සම්මා සංකල්පයයි. ඒ කියන්නේ ඒ සම්මා සංකල්පයේ තියෙනවා නම් පුජ්‍යලයා සීලවන්ත වෙනවා. ශ්‍රද්ධාවන්තත් වෙනවා. ත්‍යාගවන්තත් වෙනවා. ධර්මාඥානයේ සුතවන්තත් වෙනවා. භාවනාඥානෙන් ප්‍රඥාවන්තත් වෙනවා පාපයට ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා. ඕ මෙලව පරලෝ ජයගන්නෙක් බාටපත් වෙනවා. මේක සම්මා සංකල්පනාවේ ලැබෙන විශේෂ අනිසංශයක්. ඊළඟට ලෝකෝත්තර සම්මා සංකල්පයේ තෝරන බුදුරජාණන් වහන්සේ යකෝ භික්ඛවේ අවිචිත්තස අනාසව චිත්තස අරිමග්ග සමංගෙනෝ අරිමග්ගම් භාවයතෝ මිත්‍යා සංකප්පා තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා වචී සංකාරෝ මෙන්න මෙහෙම තෝරනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයෙන් යුක්ත පුජ්‍යලයාගේ සිතේ පාල වෙනවා ඒ ලෝකෝත්තර අරමුණට හිත නංවන තක්කෝ කියන හිත ওই පද තේරි ඔක්කොම මේ කියවෙන එක අර්ථයක් තක්කෝ විතක්කෝ සංකප්පෝ තුනම එකට සමාන තේරුමක් හිත නම් වෙනවා. ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ ඒ කියන්නේ අරමුණට කුසල් අරමුණට නිවන් අරමුණට හිත යොමු කරනවා පමුණුවනවා. වචී සංඛාරෝ එවාගේ වචන කතා කරන්නත් මේක තමයි පුරෝගාමි වෙන්නේ. ඒකට තමයි මෙතන කියන්නේ අනාස්ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා සංකල්පනාව. එනම් සතර මාර්ග සිටේ යෙදෙන්නා වූ විතරක চৈতසිකයයි. ඒ විතරක ඡායිතයෙන් කියන්නේ කුසල් සිත නැත්නම් මේ මාර්ග සිත අරමුණට යොමු කරවෙනවා. අරමුණට නම් වෙනවා. අරමුණට අභිනිරෝපණය කරනවා. ඒක තමයි මේ කියන්නේ ලෝකෝත්තර සිතේ තියෙන සම්මා සංකල්පනාව. ඊළඟට දේශනා කරනවා ඒ මේ මිච්ඡා සංකල්පනාව නැසඳ සම්මා සංකල්පන උපදවන්න ඒ සිතේ පහළ වෙනවා වීරිය. ඒකට කියනවා සම්මා වායාම. මේ මිත්‍යා සංකල්පනාව නැතමින් සම්මා සංකල්පනා උපදවනවා සිහිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා සතිය. මෙන්න මේ ධර්ම තුනේ එකාස වෙලා අර සම්මා සංකල්පනාව පිරිවරා ගන්නවා. මේකයි දෙවෙනි ඡේදයෙන් හඳුන්වන්නේ. ඊළඟ තුන්වෙනි පාඩයෙන් හඳුන්වනවා සම්මා දිට්ඨිය කරේක වෙනවා. සම්මා දිට්ඨිය කරේක වෙන්නේ කොහොමද? මිච්ඡා වාචා මිච්ඡා වාචා වශයෙන් තෝරා ගන්නවා. සම්මා වාචා සම්මා වාචා වශයෙන් තෝරා ගන්නවා. මිත්‍යා වාචා කියන්නේ මොකක්ද? මුසාවාද, විෂම වාච, පරිස වාච, සම්පප්පලාප මේ හතරක්. සම්මා වාචා කියන එක තෝරනවා. සම්මා වාචා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික වූ, කින්පල ගෙන දෙන්නා වූ, දිවමානුෂාද සැප සම්පත් ගෙන දෙන්නා වූ සම්මා වාචාවක් කියනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වශයෙන් පවත්නා වූ අනාශ්‍රව සම්මා වාචාවක් තියෙනවා. ඒ ලෞකික වූ පින්ඵලගෙන දෙන්නා වූ සුගති ලෝකවල උත්පත්තියගෙන දෙන්නා වූ සම්මා වාචාව නම් කුමක්ද කියන එක තෝරනවා. මුසාවාදයෙන් වළකිනවා. කිසුණු වාචයෙන් කියන්නේ කේලාම්බස් කියමින් වළකිනවා. හිස් වචන කියමින් වළකිනවා, පරුස වචන කියමින් වළකිනවා. මෙන්න මේ හතරෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා. සමගින් ගන්න වචන කතා කරනවා. මුරුදු ලෝක මෛත්‍රී කාගත වචන කතා කරනවා, නොසිස් වචන කතා කරනවා. මෙන්න මෙහෙම වචනේ සංවර කර ගැනීම ලෞකික වශයෙන් දෙයිපලගෙන දෙන්නා වූ දීමානුෂාදී සම්පත් පිණිස පවත්නා වූ ලෞකික සම්මා වාචාවයි. ලෝකෝත්තර සම්මා වාචාව කියන්නේ මෙතන මේ මාර්ග සිටේ මාර්ගයේ වඩන්නාගේ සිටේ පහළ වෙනවා මිච්ඡා වාචාවෙන් වැළකීමේ ආරති, විරති, පටිවිරති, වේරමණී. මෙන්න මේ තේරුමින් කියවෙන පරිද්දෙන් ඒ මිච්ඡා වාචා කවදාකවත් සිදු නොවන හැටියට ඒ සිතෙන් වැළකීමේ විරති ඡාසිතේ පහළ වෙනවා. ඕකට කියනවා සම්මා වාචා කියලා චෛතසිකයක්. ඒකෙත් චෛතසිකේ පහළ වෙනවා. ඒතකොට එතන ඒ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන්දෙන එකතු වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ සම්මා වායාම ඉඳගෙන මිත්‍යා වාචාව නැතිකරන්න සම්මා වාච උපදවන්න උත්සාහවන්ත වෙන එක සම්මා සම්මා වායාමයයි. එවැනිම සම්මා සතිය ඉඳගෙන ඒ මිත්‍යා වාචාව යටපත් කරලා සම්මා වාචාව ඇති කර ගන්නවා. එතන වෙදිත ජාතකයේ පිහිටුවා ගන්නවා. ඒක සම්මා සතියයි. මේ තුන්දෙන එකතු වෙලා සම්මා සංකප්ප කියන මාර්ගාංගය පෝෂණය කරනව වට කර ගන්නවා. ඊළඟ තුන්වෙනි ඡේදයෙන් දේශනා කරනවා සම්මා විච්ඡේ පෙරට කොටගෙන නිත්‍යා කර්මාන්තයේ නිත්‍යා කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. සම්‍යක් කර්මාන්තයේ සම්‍යක් කර්මාන්ත වශයෙන් තෝරගන්නවා. නිත්‍යා කර්මාන්ත කියවේ ප්‍රාණඝාතය, අදින්නා දානය, මිත්‍යාචාරය. මේ තුන. සම්මා කම්මන්තය කියලා සඳහන් කරනවා කුණද්දයකට. එනම් ලෞකික වශයෙන් තින් පල ගෙනදෙන සුගති ලෝකෝත්පත්තිය ගෙනදෙන සම්මා සම්මන්තයක් තියෙනවා. ලෝකෝත්තර මාර්ග සිතේ සම්මා සම්මන්තයක් තියෙනවා. ලෞකික වශයෙන් තියෙන සම්මා සම්මන්තය නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සීල සත්‍යයන්ට අධේ දෙනවා. අදින්නාදානෙන් වැළකීලා අවං ස්වභාවය පුරුදු කරනවා. එවැගේම මිත්‍යාචාරයෙන් වැළකීලා පිරිසුදු සීලාචාර සම්පන්න වෙනවා. මේ කාරණා තුන ලෞකික වාසයෙන් පිළිපැලගෙන දෙන සුගති ලෝකෝත්පත්තියේ සැපගෙන දෙන ලෞකික සම්මා කම්මන්තියයි. ලෝකෝත්තර සම්මා කම්මන්තේ නම් ආර්ය මාර්ගයේ වඩන්නෙකුගේ සිතේ පහළ වෙනවා. ඒ මේ කයින් සිදුවෙන අකුසල් තුනෙන් වැළකීම නම් වූ සම්මා කම්මන්ත විරසිතාධිකේ පහළ වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා සම්මන්තය. ඒ අවස්ථාවේදී මිච්ඡා කර්මාන්තය නැති කරනු පිණිස සම්මා කර්මාන්තය උපදවනු පිණිස වීරිය පහළ වෙන එක සම්මා වායාමයයි. එවැන්නේ මිච්ඡා කර්මාන්තය නැති කරමින් සම්මා කර්මාන්තයට එළඹී සිටිනවා කවුද සිහිය ඒක සම්මා සතියයි. මෙසේ සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අර සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිරිවරා ගන්නවා. ඊළඟ හතරින් වාරයේ කියවෙනවා සම්මා ආජීවය ගැන. ආර්ය මාර්ග චිත්තයේ සම්මා දිට්ඨිය පෙරටුම් පෙරටු වෙනවා කියලා සදාන් කළ සදාන් වෙනවා. මිච්ඡා ආජීව මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා. සම්මා ආජීවය සම්මා ආජීව වශයෙන් දැනගන්නවා. මිච්ඡා ආජීවය කියන්නේ කුමක්ද? විසුණු වහන්සේලාගේ පැත්තෙන් විතර හඳුනලා කියන්නේ. දැන් ගෘහස්ථින් තුල නම් මිච්ඡා ජීව ප්‍රීතියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් ජීවත් වීම, අදින්නාදානෙන් ජීවත් වීම, මිච්ඡාචාරයෙන් ජීවත් වීම, බොරු කීමෙන් ජීවත් වීම, එවැගේම කේලාම්බස් කීමෙන් ජීවත් වීම, පරිස වචන කීමෙන් ජීවත් වීම, හිස් වචන කීමෙන් ජීවත් වීම කියලා කරුණු හතක් තියෙනවා මුලින්. ඊළඟට තන අධර්ම වෙලඳාම් කරන. ඒ කියන්නේ වහල් වෙලඳාම, මත්නිස සතුන් වෙලඳාම, අවියාවද වෙලඳාම, මත්ද්‍රව්‍ය වෙනදාම, විස වර්ග වෙනදාම කියලා. තවත් ඔය වගේ යම් යම් ජීවත් වීම සඳහා යම් යම් කුසල් කරනවා නම් ඔක්කොම මිච්ඡා ජීව. ඒ වායින් සම්පූර්ණයෙන් යුක්ත නම් ඒක තමයි මිච්ඡා ජීව. සම්මා ජීව කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ජීවයයි දෙකක් තියෙනවා. ලෝකෝත්තර වික්ෂුණාතලගේ පැත්තෙන් තියෙන මිච්ඡා ජීවිතනේ කියෝනේ මෙහෙමයි. කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතා කියලා කරුණු පහක් තියෙනවා. කුහනා කියන්නේ මිනිසුන් විශ්මයටපත් කරනවා. නැති ගුණාඳුවනේ. ලපනා කියන්නේ මිනිසුන්ගෙන් යමක් සිව්පසේ ලබන්නේ සාතු වශයෙන් සකසා කරනවා. නිමිත්තිකතා කියන්නේ <clears throat> උපමා උදාහරණ කියමින් සිව්පසේ ලබන්න උත්සාහවන්ත වෙනවා. නිප්පේසිකතා කියන්නේ මනුෂ්‍යයන් දොස්පරොස් කියලා යමක් ලබා ගන්නවා. ලාභන ලාභන් නිදිකින් නැතාගෙන තමන්ගේ ලැබෙන දේ ගිහියන්ට කියලා ගිහියන්ගෙන් අලුත් වටිනා දේවල් ලබාගෙන ජීවත් වෙනවා. ඔය වාගේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට නිත්‍යා ජීව ක්‍රම පහ. ඒ ඔක්කොම නිත්‍යා <clears throat> ජීව. සම්මා ආජීව දෙකට බෙදෙනවා ලෞකික සම්මා ආජීව ලෝකෝත්තර සම්මා ආජීව කියලා. ලෞකික සම්මා ආජීවේ නම් මේ කියන නිත්‍යා ආජීවයෙන් සම්පූර්ණයෙන් වැළකී ධාර්මිකව ජීවත් වීම. ගිහි බෞද්ධයාන තමන්ගේ ජීවත් වීම සඳහා කයින් වචනින් කිසිම අකුසලයක් නොකර හැරීම. එවැනි වැරදි වෙනදාම් තිබෙනවා තවත් තවත් ක්‍රම වලින් මිච්ඡා ආජීව කෙරෙනා නම් ඒ සියල්ලෙන් වැඩි කියලා ධර්මයෙන් තෙමින් උපයා සපයා ගන්න දෙයින් ජීවත් වීම ලෞකික සම්මා ආජීවයයි ඒ ලෞකික වශයෙන් දී මානුෂාදි සැපගෙන දෙන කුණ්පලගෙන දෙන සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ආජීවය නම් මෙතන කියෝනේ ඒ සෝවාන් ආදී මාර්ග සිත් වඩන්නෙකුගේ සිතේ පහළවන මිත්‍යා ආජීව කියන මෙයින් වැළකුණු සම්මා ආජීව චෛතසික ධර්මයයි. ඒක සම්මා ආජීව නමින් හැඳින් වෙනවා. එම සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියලා තුනක්ම තියෙනවානේ මාර්ගාංග. ඒ තුන ඒ විදිහටම හඳුන්වනවා. ඊළඟට මේ සම්මා දිට්ඨිය ඇති පුණ්‍යවන්තයා ඥානවන්තයා අර මිත්‍යා ආජීවයේ නැසන පිළිසත් සම්මා ආජීවයේ ලබන පිළිසත් වීර්ය වඩනවා. ඒක සම්මා වායාමයයි. එවාගෙම මිත්‍යා ආජීවයේ නැසනේ සම්මා ආජීවයේ පත්වෙන සඳහා පිළි ප්‍රවර්තන ඒක සම්මා වායාමයයි. යන සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුනෙන් සම්මා ආජීවය පිළිවරා ගන්නවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා. දැන් මෙතන කරුණු පහක් හේලියට කියවුණා. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සම්මා සංකල්පය සෑහෙනවා. සම්මා සංකල්පයට සම්මා වාචාව ගැලපෙනවා. සම්මා වාචාවට සම්මා කම්මන්තය ගැලපෙනවා. සම්මා කම්මන්තේ සම්මා ආජීව ගැලපෙනවා. සම්මා ආජීවයට සම්මා වායාම ගැලපෙනවා. සම්මා වායාමයට සම්මා සති ගැලපෙනවා. සම්මා සතියට සම්මා සමාධිය ගැලපෙනවා. සම්මා සමාධියේ සම්මා ඥානය ගැලපෙනවා. සම්මා ඥානයේ සම්මා විමුක්තිය ගැලපෙනවා. මෙයින් අටක් සෝවාන් ආදී යත මාර්ගඵලාභීන්ටයි 10 රහතන් වහන්සේටයි ඊළඟට සඳහන් කරනවා වැඩගත් පාඩම් පෙළක් අන්‍යහත් තමයි චත්තාරීසක මහා චත්තාරිය කියන පදයට සම්බන්ධ කාරණා ටික කියන්නේ කියන එක ගැන ටිකක් අහගමු. රෝම සංකේතයෙන් හඳුන්වන්නේ ඒ සාකච්ඡාවේදී මේවා සාදුරට පැහැදිලි කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකෝත්තර මාර්ග සිටී සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව පෙරක වෙනවා ඉස්සරහට මුලින් පිළිදෙනවා. ඒ සම්මා දිට්ඨිය ඒ මිත්‍යා දිට්ඨිය මේකයි කියලා මුලින් දැනගෙන ඒ සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨිය ප්‍රහාණය කරනකට නිජ්ජරණය කරනවා කියන නිජ්ජරති එතකොට ඒක නසනවා. මිත්‍යා දිට්ඨියෙන් නසනවා. ඒ වගේ මිත්‍යා දිට්ඨිය නිසා තියෙන යම් අකුසල ධර්ම ඒ ඔක්කොම නසනවා. සම්මා දිට්ඨිය නිසා අනේක විද කුසල සම්භාරයක් උපදවනවා. ඔන්න ඒක තේරුමක්. ඒ වගේම සම්මා සංකල්පනාව තියෙන ඒ ආර්ය මාර්ගලාභී තැනැත්තා මිත්‍යා සංකල්පන සම්මා සම්මා සංකල්පනාව කියන තැනැත්තා මිත්‍යා සංකල්පනාව නැසනවා. ඒ වගේම මිත්‍යා සංකල්පනාලිත ඇති වෙන මේ අකුසල ධර්ම සියල්ල විනාශ කරන නැසනවා. ඉදිරියට කියලා කියන්නේ ඊළඟට සම්මා සංකල්පය නිසා අනේක අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඔන්න දෙවෙනි සියලුම. ඊළඟ සම්මා වාචා තියෙන ආරි මාර්ගලාභී පුණ්‍යවන්තයා මිත්‍යා වාචාව නැසෙනවා. මිත්‍යා වාචා නිසා පහළන තියෙන අනේක වේල අකුසල් සියල්ල නැසෙනවා. ඒ වගේම සම්මා වාචාව නිසා අප්‍රමාණ කුසල ධර්මයන් රැස් කරනවා. ඊළඟ හතරෙනි වාදී කියනවා සම්මා කම්මන්තේ නිසා මිත්‍යා කම්මන්තේ නිර්ජල මෙවෙනවා නැසෙනවා. ඒ වගේම ඒ නිත්‍යා කර්මාන්තය නිසා යම් අකුසල් පහළ වෙන තිබුණා නම් ඔක්කොම නැසෙනවා. ඒ වගේම සම්මා කම්මන්තය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඊළඟට මේ සම්මා ආජීවය සම්මා ආජීවය කියන තැනත්තා නිත්‍යා ආජීවයේ නටනවා. එසේම නිත්‍යා <clears throat> ආජීවය නිසා හටගන්න තියෙන නොයෙක් මේ අකුසල ධර්ම සියල්ලම නටනවා. සම්මා ආජීවය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මිත්‍යා වායාමයේ කියන්නේ මේ සම්මා වායාමයේ කියන්නේ කෙනා මිත්‍යා වායාමයෙන් නැතනවා. මිත්‍යා වායාමයට ඇතිවෙන තියෙන නොයෙක් මේ කෞෂල ධර්ම සියල්ලම නැතනවා. සම්මා වායාමයේ නිසා අනේක අප්‍රමාණ කුසල දැස් කරනවා. ඒ වගේම සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතනවා. මිත්‍යා සතිය නිසා ඇතිවෙන අකුසල සියල්ලක් නැතනවා. සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නැතෙනවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නිසා උපදින තියෙන සියලුම අකුසල ධර්මයන් නැතෙනවා. සම්මාධිය සමාධිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් රැස් කර ගන්නවා. මේ වාගේ සම්මා ඥාන සම්මා විමුක්ති නිසා ඒ සම්පත් එසේම සිද්ධ වෙනවා. මෙතන සඳහන් වෙනවා අකුසල පැත්තෙන් 20ක්, කුසල පැත්තෙන් 20ක් තියෙනවා. ඒ කියන්නේ එක්කාසු කොට තමයි මහා චත්තාරීසක කියලා සඳහන් කරනවා. චත්තාරීසක කියන්නේ 40 කියන එකයි. එතකොට අන්තිමට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ දස කුසල පාක්කා දස අකුසල පාක්කා මහා චත්තාරීසක ධම්මපරියෝ පරියායෝ නාමයන් පවත්තිතෝ අපපතිවත්යෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මුණාවා කියලා ලෝකත්නි මානෙනි මෙතන කුසල පැත්තේ 20කොත් අකුසල පැත්තේ 20කොත් ධර්ම කොටස් සඳහන් වෙනවා. මේකට කියන මහා චත්තාරිසක ධර්ම පරයය කියලා. ධර්ම පරයය කියන්නේ ධර්ම දේශනාව. එය කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර්ග බ්‍රහ්මාදී කෙනෙකුට පවත්වන්න බැරි දෙයක් කෙනෙක් උන්වහන්සේ කියන සඳහන් කරන අන්තිමට මේම සාහිත්‍යයක් වෙනවා. මානෙනි යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසි කෙනෙක් මේ කියන චක්කාලීත ආකාර <clears throat> නැත්නම් චක්කාලීත මහා චක්කාලීතක ධර්ම දේශනාව ප්‍රතික්ෂේප කරන්න හේතුව. ඕත කර්ම රහිතව ඕත චෝදනා එල්ල වෙනවා 10ක්. දැන් යම් කිසි දෙයකින් කියනවා සම්මාදිට්ඨිය ගරහක ගරහනාන සම්මාදිට්ඨිය නෙමෙයි කියන නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු මිත්‍යාදිට්ඨිය පිළිගන්නේ. ඕ මිත්‍යා දෘෂ්ටිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ. එයින් ඕට නින්දාවක් ලැබෙනවා. ඔය වගේම සම්මා සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවා නම් ගර්හානවා නම් ඒ තැනැත්තා මිත්‍යා සංකල්පනාව ගෞරව කරන්නේ මිත්‍යා සංකල්පනාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පූජා සත්කාර කරන්නේ. එයින් ඕට චෝදනා ලැබෙනවා. මේ වාගේ කරුණු 10කින්ම ඔය චෝදනා ලබන්නේ කෙනවා කියලා අන්තිමට දේශනා කළා මෙන්න මේ වැදගත් දෙයක්. අතීතයේ වැඩෙන වාසය කළ උක්කලා කියන ජනපදයෙහි වස්සෝත මඤ්ඤෝති කියලා තාපසරු දෙන්නේ වස්සෝත මඤ්ඤෝති වස්සෝ කියලා ඔහුගේ නම මඤ්ඤෝ කියන්නේ ඒ අනිත් එකනාගේ නම උක්කලා කියලා ජනපදයක් කියන එක ඇත්ත වශයෙන් කියනවා නම් බුරුම රට කියලා හඳුන්වන්න පුළුවන් බුරුම රටේ තියෙනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙත් අර තපස්සු බල්ලුක කියලා දෙන්න හිතේ උක්කලා ජනපදේ ඒක ඉන්දියාවටම සම්බන්ධ භූමියක් නේ. ඒ නිසා මේ ප්‍රදේශය අදත් හඳුන්වනවා මේ න්‍යාප්කලා කියලා. ඉතින් ඒ වාගේ වෙන්න පුළුවන්. එහිදලා කියනවා වස්සෝච භඤ්ඤෝච කියලා තාපසුරු දෙන්නේ. මේ තාපසු දෙන්න නියතනිසුදුයි. ඒ මොනවාද? අහේතුක වාදා, අතිජේ වාදා, නක්තික වාදා. ඒ කියන්නේ කිසියම් හේතුවක් නැහැ සත්‍යෝගය පිරිසුදු වෙන්න. ඒ කියන්නේ බුදු උරුපතේ බුදු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පහළ වෙන්නේ කිසිම හේතුවක් නැහැ. කියලා හේතුව පිළිගන්නේ නැහැ. නාස්තිකවාද කියන්නේ මේ අතිදේවාද කියන්නේ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අයහපත් දෙයක් කළත් කර්මයක් නැහැ. යහපත් දෙයක් කළත් කර්මයක් නැහැ කියලා හිතනවා නම් ඒක අකිලේ දෘෂ්ටිය. කොච්චර යහපත් දෙයක් කළත් අයහපත් දෙයක් කළත් විපාකයක් නැහැ කියලා ගන්න. ඒකට කියනවා නාස්තික දිට්ඨිය කියලා. එතකොට අහේතුක නාස්තික අක්‍රීය. කියන්නේ මේ දෘෂ්ටි තුන මේ තුන් දෙනාගේ තිබුණා. දෙන්නාගේ තිබුණා. සමහර කෙනෙක් ඔය තුනෙන් එකක් පිළිගන්නවා. සමහර කෙනෙක් දෙකක්, සමහර කෙනෙක් තුනක්. මේ තුනම මේ අත්ෝ පිළිගත්තා. නැත්නම් ප්‍රකාශ කළා ඒවා තමයි හිතන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අය සංසාර කානුකෝ කියලා. මහා සංසාර සාගරයේ බැඳලා තියෙන කණුහා සමානයි. කවදාකවත් සතරින් එතෙන් ලැබෙන්නේ නැහැ. ඒ ඇති කියන එක තෝරනවා. ඒ තරම් මිසුදුතු ගන්නා වූ අය පවා මේ කියන මේ චත්තාරීසක ධර්ම දේශනේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ ඇත්තෝ නින්දාවට භයෙන්, චෝදනාවට භයෙන්, ගම්හාවට භයෙන් කිය. මේ දේතුන් වාසේ මහා චත්තාරීසක සූත්‍රයේ හිමාවට පත් කළා. එතෙන්දි විසුණු වාසේලා බලවත් ගෞරවයෙන් දොස්නගා සාදුකාර කියලා දේශනේ පිළිගත්තා. දැන් මේ කියෝනේ මහා චත්තාරිසක සූත්‍රයේ තියෙන අභ්‍යන්තරයේ කෙටි හැඳින්වීමයි. දැන් අපි සලකා බලන්නට ඕනේ බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම පතන්නේ නිවන් සුවය. දෙවොලෝ යන්නත් පතන ඇති. නමුත් බෞද්ධයා දරුවන් කරණ යන්නේ සතර දුකින් මිදී නිවන් සුව ලබන්නට බුද්ධ රාත්මේ සරණ යමි ධර්ම රාත්මේ සංඝ රාත්මේ සරණ යමි කියලා. ඒ ගෙනියන තේරුම ඒකයි. සතර දුකෙන් මිදෙන්නේ නිවන් සුව ලබන්නයි තෙරුවන් සරණ යන්නේ. නිසා බෞද්ධයාකනේ සෑම කටයුත්තක්ම නිවන් ප්‍රේත කරන්න බැරි එය නිර්වාණගාමිනී කුසල් මාර්ගපත් වෙනවා. ඒ තැන්වල පහළ වෙන සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටම පහළ වෙනවා. එතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මේවා මේ ඈත ගොඩාක් ඈත කියන ඒවා නෙමෙයි. වනාන්තරගත වේලා හොයන්න කියන දේවල් නෙමෙයි නෙමෙයි. දිසා විදිසාල හොයන්න කියන දේවල් නෙමෙයි. මේවා අප ළඟම තියෙන දේවල්. දැන් අපි සලකා බලමු අපේ సంతාන තුළ මේ ලෞකික වශයෙන් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙන්නේ නැති. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වෙනකොට ලෞකික වශයෙන් අපට ඒ මිත්‍යා මාර්ග ඒ මොහොතේට ඉවත් වෙනවා. දැන් අපි තෙරුවන් සරණ ගියානේ බුද්ධ සරණං ගච්ඡාමි ආදී වශයෙන් තෙරුවන් සරණ ගියා. නමස්කාර පාඨය කිව්වා. ශික්ෂාපද පාඨය කිව්වා. ඒ වගේම බුදු ගුණ කියමින් බල් ආදී පූජා කළා. ඒ මොහොතේ අපේ සිතේ පහළවන්නේ ඇත්තටම සෝමනස්සතාගත ඥානයේ යුක්ත කුසල් සිත්යේ විතේවි. බොහෝටි. ඒ සිතේ තියෙනවා නේද? ප්‍රඥාව තියෙනවා. එහෙනම් පිළිගැනීම තියෙනවා. අපි මේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයටයි. අපි මේ පෙරවන් සරණ යන්නේ රත්නස්ත්‍රයේ පිළිබඳවයි. අපි මේ සමාදන් වන්නේ සුගති මේ ස්වර්ග මොක්ෂ සැපේ පිණිස පවත්නා සීලයයි. අපි මේ පූජා සත්කාර කරන්නේ නවාරාදී අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයට ඒකෝත අපේ සිතේ පහළ වුණානේ සම්මාදිට්ඨිය අන්න ලෞකික සම්මාදිට්ඨිය සාතවෝ සාතවා පුඤ්ඤ භාග්‍යා උපදේපක්කා ඒ මේ සම්මාදිට්ඨියාපත සිල් පළගෙන දෙනවා දිය මානුෂාදි සම්පර්ජන දෙන සම්මාදිට්ඨිය ඒ වගේම අපේ මොහොතේදී ඒ ඒ කුසල ක්‍රියා සඳහා සිත යොමු කළානේ ඒ කුසල ක්‍රියා සඳහා යොමු කළා යොමු කරන අපේ සිතේ පහළ වෙනවා නෙක්ඛම්ම සංකල්පනාවක් අව්‍යාපාද සංකල්පනාවක් අමිංසා සංකල්පනාවක් තුනම පහළ වෙනවා අපි මේ කුසල් කරන්න කරන්න නැත්නම් කුසල් සිතක් පහළ වෙන්න වෙන්න අපේ සිත අකුසලෙන් නික්මෙනවා. අන්න නෙක්ඛම් සංකල්පනාව. එවාගෙම අපේ සිතේ මෙත් සිත් පහළ වෙනවා. කර්මාසාගත සිත් පහළ වෙනවා. අන්න සම්මා සංකල්පනා දැන් මෙතන අපට පහළලා තියෙනවා. ඒක අපට පින්පලගෙන දෙන සුගති සංසාරගෙන දෙන ලෞකික සම්මා සංකල්පනාවයි. දැන් අපි මේ වෙලාවේ নমස්කාරය කිව්වා. ඉතින් මේ සමාදන් වුණා. ශික්ෂාපද කියෙව්වා. බුදුගුණ කියෙව්වා. එතකොට අපි මේ වචන මුසාවාදයෙන් තොරයි. කේලම් බකින් තොරයි. පරිස බකින් තොරයි. හිස් බකින් තොරයි. මේ වෙලාව අපේ වචන සත්‍ය වචනයි. මේ වෙලාව අපේ වචන කාටත් හිතසුව පිණිස පවත්නා සමගිදම් වඩන වචනයි. මේ මොහොතේ අපේ වචනේ මෛත්‍රියෙන් කරුණාවෙන් කුසලයෙන් මුරුදු වචනයි. ඒලා අපේ වචනේ සුගතියේ නිවනට උපකාර වෙන නොකිස් වචනයි. මෙන්න සම්මා වාචා. මේක අපට පින්පල ගෙනදෙන සුගති සම්පත් ගෙනදෙන තුන්වෙනි මාර්ගාංගයයි. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සිය නිවසින් ආවා. ඒ වගේ පූජනීය ස්ථානයේට ඇතුල් වෙනකොටම වාහනෙන් බහලා පාගමනින් ආවා. මේ එන්නේ පූජනීය ස්ථානයේට. ඒ එනකොට බොහෝ තේ දන්න අය බුදු ගුණ කී කරමින් එනවා. ඒ බුදුගුණ සිහි කරමින් තියලා ගන්නවා. එතකොට ඒ ක්‍රියාව දෙපා මාරු කරමින් එන ක්‍රියාව සම්මා සම්මන්තියක්. ඒ කියන්නේ මේ වෙලාව අපි ධන නමස්කාර කරනවා සාදුකාර දොහොත් නඟලා නමස්කාර කරනවා මල් වත්ය අත ගන්නවා පහන් දල්වනවා මේ ඔක්කොම කන්නේ කය රේසෝමින් කය යදෝමන්නේ ඒ වෙලාවේ අපේ సంతානේ ප්‍රාණඝාතයක් නැහැ සිදු වෙන්නේ. අදත්තාදානයක් නෑ මිච්ඡාචාරයක් නෑ ඒ මොහොතේ අපේ සිදුනේ සිදුවෙන්නේ කුසල ක්‍රියාවක් සඳහා කය සකස් කිරීමයි කය යෙදවීම. දැන් අපි මේ වාඩි වෙලා ඉන්න උත්සාහයේ ගැදරි ඉන්නවා නම් උද සමීප පුටුවක වාඩි වෙලා ඉන්නවා. ටීවී බල බලා ඉන්නවා. මොන මොනාරි කරමින් කායට පහසු දෙනවා. නමුත් මේ වෙලාවේ මේ දින ඇතදීගෙන අපහසුතා ගන්න නොගෙනත් වාඩිලා ඉන්නේ සම්මා සම්මන්තය. ඒ ලෞකික වශයෙන් සිල්ඵල ගෙන දෙන සුගති සම්ප්‍රාප්ත ගෙන දෙන සම්මා කම්මන්තයයි. ඒ වගේම අපි දැන් මේ ගත කරන වෙලාවේ අපේ අතින් මිත්‍යා ආජීවයක් සිද්ධවන්නේ නැහැ. මේ වෙලාවේ වැරදි ජීවිතාවක් සඳහා ක්‍රියාවක් කිසිවක්ම සිදුවන්නේ නැහැ. මේ වෙලාවේ කුෂ්ම ගන්නේ ජීවත් වන්නේ පිළිසුදු සිටින්. ඒ කියන්නේ নমස්කාර කිරීම, දෙතරණිය සමාදන්ව, පන්සිල් සමාදන්ව, බුදුගුණ කීම ආදී මේ බණ ඇසීම ආදී හැම ක්‍රියාවක් පාසා අපේ සිතේ වෝදාය කියන පිරිසුදු බවක් එනවා. ඒ පිරිසුදු බව නිසා අපේ සිතේ සම්මා ආජීවයක් පිහිටෙනවා. ඒ මෙලොව පරලොව පින්පලගෙන දෙන සුගති සම්පත්ගෙන දෙන සම්මා ආජීවයයි. දැන් මේ මොහොතේදී අපේ කායික වචේ වාචික පැවැත්ම උද අපේ හිත බොහෝ උත්සාහවන්තව පවතිනවා. මේ ස්ථානයේ තියෙන උත්සාහය, මේ ස්ථානයේ තියෙන උත්සාහය, එවාගේම නමස්කාරී කියන උත්සාහයක් ඇති වුණා. හිත මේ පිහිටීමේ පංචේ සමාදම්මේ මේ බුද්ධ පූජා කිරීමේ ධන ඇසීමේ උත්සාහයක් අපේ සිතේ තියෙන අකුසල් සිතේ උත්සාහය දීර්යය. ඒ මොහොතේදී අපේ නූපන් අකුසල් නූපත් නීපදී යනවා. උපන් අකුසල් මේ මොහොතට යටපත් වෙනවා. නූපන් කුසල් අලුත් අලුත් කුසල් සිත් පහළ වුණා. පහළ වෙන පහළ වෙන කුසල් සිත් තේමි තේමි වැඩි දියුණු වුණා. ඒ සඳහා හේතු වන අපේ උත්සාහයවත් වීර්යය මේක සම්මා වායාමයයි. ඒ සම්මා වායාමය අපට දිවි මානුෂාදී අපමණ සැපක් ගෙන දෙන, කෙන්කල ගෙන දෙන සම්මා වායාමයයි ලෞකික මාර්ගාංගයක්. දැන් අපි මේ මොහොතේදී මෙතෙන් කරන්නේ කිං කිරීමේ සිහිය, වන්දනා කිරීමේ සිහිය, බණ ඇහිීමේ සිහිය, නමස්කාර කිරීමේ සිහිය, සිතරණේ කීතියේ සිහිය, පන්සල් කියා සිටියේ සිහිය, බුද්ධ පූජා කරේ සිහිය, බණ අහන්නේ සිහිය, මේ එකක් එකක් පාදා දෙන කුසල සිහිය අර විදිහට කය හසුරුනකොට කාය අනුපස්සනාව. සිතේ සෝමනස් වේදනාව පවත්වාගෙනකොට වේදනානුපස්සනාව. සිතේ කුසල සිතින් පවත්වාගෙනනත චිත්තානුපස්සනාව. ඒ සිතේ ශ්‍රද්ධා, ඉරිය, සමාධි, ප්‍රඥා ආදී මේ සෝබන ධර්මයන් සිහියත් එක්ක දෙනකොට ධම්මානුපස්සනාව මෙන්න මේ සතර ආකාර වූම සිහිය දැන් මේ මොහොතේ අපේ පවතිනවා. මේක තමයි පින්පලගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන ලෞකික සම්මා සතිය. ඒකම දැන් මේ වෙලාවේ සිත සම්මා සමාධියෙන් යුක්තයි. කුසල චිත්තත් ඒකාග්‍රතා සමාධි කියලා හඳුන්වනවානේ. දැන් අපි නිවිතෙන් පිටත් වෙච්ච වෙලාවේ පටන්ම මේ වෙනතුරු අපේ චිත්ත සංකානේ නොයෙක් මේ කුසල චිත් පහළ වුණා. ඇයෙන් දකිනින් චක්සුද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. කනෙන් අහමින් සෝතද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. එවැගේම පූජා වස්තු පූජා කිරීමේදී මල් සුවඳ එවැගේම සුවඳ දුන් සුවඳ ආදී වැඩිමෙන් දාන අද්වාරක කුසල චිත්තයේ පහළ වුණා. විලාපත් සාදා සකස් කරවා පූජා කිරීමේදී ජීවාද්වාරක කුසල චිත්ත විදිහට පහළ වුණා. එවැගේම මේ වාඩි වෙලා වා බණහන මේ පින්කම කරන වෙලාවේදී කායද්වාරික වශයෙන් කුසල චිත්තයේ පහළ වුණා. මනෝද්වාරික වශයෙන් අපමණ කුසල චිත්තයේ පහළ වුණා. ඒ සෑම කුසල් චිත්ත දීපයක් ගානේ ජවන් චිත් සතක් සතක් ගන්නේ නැති වුණා. ඒක එක ජවන් චිතක තියෙනවා ආකාමෙන් තොර වූ, තරහමෙන් තොර වූ, තීන නිද්දෙන් කියන අලිනනිකෙන් තොර වූ, විචිනියන ස්වභාවයෙන් තොර වූ, සැකයෙන් තොර වූ කුසල විචාරකයේ කුසල විචාරයේ කුසල ප්‍රීතියේ කුසල සුඛයේ කුසල ඒකාග්‍රතාවකනංග පහකින් යුක්ත වූ ඒකාග්‍රතාවක් මෙතන කියනවා. එහෙනම් ඒකාග්‍රතාව ඡායිතේ මෙතන කියනවා. මේක තමයි සම්මා සමාධි කියන්නේ. ඒ කියන්නේ අකුසලයෙන් දරව පිත්තේ කාන්තා සම්මා සමාධි. ඒ මේ සම්මා සමාධිය පින්ඵල ගෙන දෙනවා, සුගති සම්ප්‍රාප්ත ගෙන දෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා සමාධිය. ඒ වගේම දැන් අපේ සිිතේ ලෞකික වාක්‍යයේ සම්මා ඥානයකුත් තියෙනවා. මේ මොහොතේ මේ හැම දෙයක් ගැනම යම් යම් පමණකට වැටෙනවනම් ඒක සුගති සම්ප්‍රාප්ත ගෙන දෙන සම්මා ඥානයක්. මේවා සම්මා විමුක්තියකුත් කියනවා ලෞකික වශයෙන් මේ මොනවද? මේ මොහොතේ අපේ සිතේ කෙලසුන්ගෙන් තොරයි තරංග වශයෙන්. අඳුරු ගැලක පහනක් දැල්වුවාම පානේ සමනින් ආලෝකය දුරු වෙනවා. පාන නිමුණොත් අය ආලෝකයේ අඳුර එනවා. ඒ වගේ තමයි අපේ මේ කුසාසිත දේනකාන් අකුසල් සිතිවිලිෙන්නේ නැහැ. එනිසා ඒ සදාන් වාක්‍යයෙන් ඒ කුසල්සිතේ පමණට අකුසලයන්ගෙන් මිදුණ එක සම්මා විමුක්තිය. දැන් මේ සලකා බලමු අප විසින් මේ හැම කුසල ක්‍රියාවක් පාසාම සිදු කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කිරීමයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩි දියුණු වෙන අවස්ථාවක් කියන ඉදිරියේ. ඒ කියන්නේ අපි මේ වාගේ ආගමික වත් පිළිවෙත් කරමින් කුසල් ශීලයක් රැගෙන සමත භාවනා වඩන්නට ඕනේ. ආනාපාන සති සමාධි ධ්‍යාන වඩනවා ධර්මේසාකාර ධ්‍යාන වඩනවා අසුභ ධ්‍යාන වඩනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩනවා එවැගේම දසකතර ධ්‍යාන වඩනවා ඔය ධ්‍යාන වඩන බුද්ධ අනුස්සති මරණානුස්සතියක් වඩන ධාතු මනසිකාරයෙන් මේ විදර්ශනාට බහැ ගන්නවා ධාතු මනසිකාරයෙන් විදර්ශනාට බහැලා තමන්ගේ රූපකය කියන ධාතු කොටස හතර රූප කලාප විසුතුන සොයා ගන්නවා බාහිර වස්තු වල තියෙන රූප කලාපත් බලනවා බාහිර සත්‍යයන්ගේ රූප කලාපත් බලනවා ඊළඟ තමන්ගේ චිත්ත සංකාමයේ තියෙන නාම ධර්ම චිත්තචෛතසික වෙන වෙනම බලනවා බාහිර සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා මෙම ආධ්‍යාත්මික බාහිර නාම රූපයන් දැකලා හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. පටිච්ච සමුප්පාදය අනුව මේ නාම රූප දිගට පැවතීගෙන ආව හැටි බලනවා. ඉතින් නාම රූප මනසිකාරයෙන් යුක්තව එක එක රූපයක් එක එක නාමයක් ගානේ තියෙන ස්වභාව ලක්ෂණය ඒකනේ ක්‍රියාකාරීත්වයක් ඒ මනසට වැටෙන ආකාරය ඒකකට එක එක ආසන්න හේතුවක් කියන කරුණු හතර දැනගන්නවා ආબોධ කරගන්නවා මෙනෙහි කරනවා ඊට පස්සේ අරනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට ඒක චත්තානීසාකාර මහා විපස්සනා නම් වල ත්‍රිලක්ෂණේ නම් වලින් උද්‍යාවේ ඥාන උපදවනවා උද්‍යෝග ඥානයෙන් තුල බංගානුපස්සනා ඥානෙ උපදවනවා. විඤ්ඤාත බාහිරපත්තාන ඥානයත් වඩනවා. ආදීනව ඥානයත් වඩනවා. නිගිදා ඥානයත් වඩනවා. මුංචිතු කම්මිතා ඥානයත් වඩනවා. පටිසංකානුපස්සනා ඥානයත් වඩනවා. සංඛාරෝපේක්ඛා ඥානයත් වඩනවා. මේ කියන ඥාන පරම්පරා විපස්සනා වීතිය වඩනවා. විශේෂ වඩලා යම් දවසකදී සමාධි චිත්ත සංතානයේ බෝධිපාක්ෂ ධර්මයන් අංග සම්පූර්ණ ලැබුණා නම් තමන්ගේ පාරමී ධර්ම ශක්තිය මුදුන්පත් වී තිබුණා නම් සෝවාන් මාර්ග චිත්ත වේතිය පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ග චිත්ත වේතිය පහළ වෙන එක දැන් විස්තර කරන්න ගියොත් ඉන්නතුන් ටිකක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මා කෙටියෙන් හඳුන්වන්නේ මෙහෙමයි. පළමුවෙන්ම මනෝද්වාරා වර්ධන චිත්ත පහළ වෙලා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියලා ඥාන සම්පන්න චිත් හතරක් පහළ වෙනවා. පස්වෙනි එක සෝවාන් මාර්ග චිත්ත නමින් පහළ වෙනවා. පළවෙනි එකත් හත්වෙනි එකත් සෝවාන් ඵල සිත් හැටියට පහළ වෙනවා. ඒතකොට දැන් මේ දේශනාව සඳහන් වෙනවා අර සෝවාන් මාර්ග සිතේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සංකල්පනා ආදී අංග මේ අංග සෝවාන් මාර්ගයේ ඒකාන්තයෙන්ම පිහිටනවා. ඊළඟ සෝවාන් ඵලයටත් ඉතේම පිහිටනවා. මාර්ග සිතේ වගේ පරිසිතේ ඒවා එකතම පහළ වෙනවා. ඊළඟට චිත්ත භාවංගපසිත වෙලා තමන් ලබාගත් සෝවාන් මාර්ගයයි ඵලයයි නිර්වාණයයි දැකලා ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. ආයමත් විපස්සනා වේතිය ගොඩනගාගෙන යනකොට සතරදාගා මාර්ග චිත්තීතියත් අර වගේ පහළ වෙනවා. එයිනොත් පසුව ප්‍රතිවේක්ෂා ඥාන වේති පහළ වෙන්නේ නැත්නම් විපස්සනා වඩානනකොට අනාගා මාර්ග චිත්තීතිය පහළ වෙනවා. එවැගේම එයත් විපස්සනා වාසියෙන් අවසන් කරලා ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණාට පස්සේ අයමත් විපස්සනා ඥාන දිනු කරගෙන අරහත් මාර්ග සිත් විේතියක් පහළ කර ගන්නවා. මේව මාර්ග සිත් අතරේදී තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වූ ලෝකෝත්තර අනාත්‍රව ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුන්වන්නේ. මාර්ග සිත් අතරේ සහ ඵල සිත් අතරේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරනවා ලෞකික වාතයේ දැන් අපි සිත්වල වඩනවානේ මාර්ගාංගාට දැන් මෙතන කියවුණානේ අපි මේ කරන හැම දිනක් පාසා සම්මා දිට්ඨිය වැඩෙනවා සම්මා සංකල්පනා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මාර්ගාංග වැඩෙනවා ඒ වඩනකොට කර්ම තුනක් සිද්ධ වෙනවානේ කර්ම තුනක් නේ හතරක් සිද්ධ වෙනවා එකක් තමයි සම්මා දිට්ඨියෙන් ඒ මිත්‍යා දිට්ඨිය දැනගන්නවා ඒකත් කුසලයක් මිත්‍යා දිට්ඨිය දැනගෙන එයින් ඇති වෙන අකුසල ධර්මයක් නැතනවා ඒකත් ඒ සම්මා දිට්ඨියෙන් කියන සිද්ධියක් ඊළඟ සම්මාදිට්ඨිය නිසා අප්‍රමාණ කුසාලයක් කර ගන්නවා. ඔන්න කණු හතරක් ඔතන තියෙනවා. මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය වශයෙන් දැන ගැනීම එකයි මිත්‍යාදිට්ඨිය නැතිවීම එකයි මිත්‍යාදිට්ඨියෙන් නිසාහට ගන්න අකුසල නැතිවීම එකයි තුනයි. ඒ වගේම සම්මාදිට්ඨියට ආසු අප්‍රමාණ කුසලගත කර ගැනීමයි හතරයි. ඕම එකක් එකක් පාසා දහ වාරයක් මෙතන කියවෙනවා. ඒතකොට දැන් අපි මේ මොහොතේ සම්මා සංකල්පනාවෙන් ඉන්නවා. මේ මොහොතේ අපේ මිත්‍යා සංකල්පනාව නැතුණා. මිත්‍යා සංකල්පන නිසා ඇතිවෙන තියෙන අකුසල් ද නැතෙනවා. සම්මා සංකල්පන නිසා අප්‍රමාණ කුසල් අපේ සිතේ පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වාචාවෙන් ඉන්නවා. මිත්‍යා වාචාව නැතෙනවා. ඒ මොහොතේ මිත්‍යා වාචා නිසා හටගන්න අකුසල් ද නැතෙනවා. සම්මා වාචා නිසා ප්‍රමාණ කුසල් අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා කම්මන්තයෙන් ඉන්නවා. මිත්‍යා කර්මාන්තයෙන් නැතෙනවා. මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න තියෙන අකුසල් සියල්ලම නැතෙනවා. ඒ වගේම සම්මා කර්මාන්ත නිසා අපි අප්‍රමාණ කුසල් සිත් මේ මොහොතේ පහළ කරගන්නවා. මේ මොන අපි මේ මොහොතේ අපි සම්මා ආජීවයෙන් ඉන්නවා. එනිසා මිත්‍යා ආජීවයේ නැතෙනවා යටපත් වෙනවා. මිත්‍යා ආජීව නිසා හටගන්න අකුසල් සියල්ල නැති වෙනවා. සම්මා ආජීව නිසා ගොඩාක් අප්‍රමාණ කුසල් අපේ හිතවල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වායාමයේ උත්සාහයෙන් ඉන්නවා මේ බණ පින්කම් සඳහා. එයින් අපේ සම්මා වායාමයේ වැඩෙනවා, මිත්‍යා වායාමයේ නැසෙනවා, මිත්‍යා වායාමයට ඇතිවෙන අකුසල් සියල්ල නැසෙනවා, සම්මා වායාමයට උසස් කුසල් වැඩෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියෙන් ඉන්නවා. සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැසෙනවා, මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල් නැසෙනවා. එවාගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ සිත් තුළ පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැතනවා. මිත්‍යා සමාධිය නිසා අප ගන්න තියෙන අකුසල නැතනවා. සම්මා සමාධිය ශාස්ත්‍රමාන කුසල ගැන පහල කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානිය යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානිය අපි නිවත් වෙනවා. මිත්‍යා ඥානිය ඇතුළත පහළ යේක අකුසල සියල්ලම අපි යටපත් කරනවා සම්මා ඥානස අප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. එවාගෙම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුනේ ඉස්සරහා වෙන්නීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කියවනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැසනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැසනවා. සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අපි විසින් සිදු කරන ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපදීමෙන් බණ ඇසීමෙන් බණ කියමින් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන් මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම් වෙන ඒ කොහොමද දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසාසිත අපි නිවනට පමුණුවනවා එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සතර කෙටි වෙනවා අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකෝන් ලබන්නේ එසේ නිසේ දෙයක් නෙමෙයි. බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා බෝධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුම් වීමයි. විචාපේ මේක කුසල් ඥාන චිත්තයේක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරෙ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත සුතස්සේතං භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානි හික්කස්ස පන්තස්ස මනාපස්ස මාන්නේ පින් කරන්න බය නොවෙත්වා. මාන්නේ පිළ කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේන නමක් තමයි පිළ කියන්නේ තා පින්කම් කරන්න බයෙන් දෙපා කියලා හැමදාම දාසර තුන්වර බැගින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලැබෙන බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අඳගොළදී දුම්මාත්ක මන්ද බුද්ධිකාමී අභාමිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මය දුර්ලභයි. සතුන් පරිද දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාර්ගිනේ සියල්ල දැන් ලැබී ඇති බැවින් උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අනිතන්නේ මේ හරි ධම්මාංගයන් වහන්සේ සම්බන්ධයෙන් විසා එකට දන්නවා සම්මා වායාමයට උසස් කුසල් ලැබෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියෙන් ඉන්නවා. සම්මා සතිය නිසා මිච්ඡා සතිය නැසෙනවා. මිච්ඡා සතිය නිසා ඇති ඇතිවෙන අකුසල් නැසෙනවා. ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ සිත් තුළ පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධිය යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැතනවා. මිත්‍යා සමාධිය නිසා අප ගන්න තියෙන අකුසල නැතනවා. සම්මා සමාධිය සාප්‍රමාණ කුසලයන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානිය යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානිය අපෙන් ඉවත් වෙනවා. මිත්‍යා ඥානිය ඇතුළත පහළ වෙන අකුසල සියල්ලම අපි යටපත් කරනවා සම්මා ඥානයේ සප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. ඒ වගේම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගේ තරහ වෙන්නීමක් තියෙන. ඒකද සදාංග විමුක්තිය කියලා කියවනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැතනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල් නැතනවා. සම්මා විමුක්තිය නිසා ප්‍රමාණ කුසල් රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අප විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන් සිල් පිළිපීමෙන් බණ ඇසීමෙන් බණ කීමෙන් හැම ආකාරයකින්ම කුමක්ද ආර්යශ්‍රේෂ්ඨ මාර්ගයට අදාළ ධර්ම සම්භාවයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුම් වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් චිත අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් සිතක් ගානේ සසර කෙටි වෙනවා අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් සිතක් ගානේ නිවනට සමීප වෙනවා අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් සිතක් ගානේ අකුසල් නැසෙනවා අන්න සමුදය සත්‍යයේ ප්‍රහාණ අවබෝධය. කුසල සිතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා අන්න මාර්ග සත්‍ය අවබෝධය. එතකොට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සුදුකම් ලබන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා බෝධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුම් වීමයි. ඊසාපේ මේක කුසල් ඥාන චිත්තයේ ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත් සුතස්සේතම් භික්ඛවේ ආදි වචනං යදිදම් පුඤ්ඤානි හික්කාස කාන්තාස මනාපස්ස මාන්නේ පින් කරන්න බය නොවෙත්වා. මාන්නේ පිළි කියන්නේ සැපේට නම. ඉෂ්ඨකාන්ත සැපේපා ගෙනදෙන සැපේට නමක් තමයි පිළි කියන්නේ නිසා පින්කම් කරන්න බයෙන් දෙපා කියලා හැමදාම දාසර තුන්වර දැගින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලබේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අලබලදී දුම්මත්ක මන්ද බුද්ධිකාගේ අභාවිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මය දුර්ලභයි. සතුන් ප්‍රවේද දුර්ලභයි. සද්ධාර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාන්නමේ සියල්ල දැන් ලැබී ඇතිදැයි උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල කරගෙන ඉරෙලා තියෙනවා. එනිසා අපි හොඳ සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් පහළ වී සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් පහළ නුණා නම් අද මොන අසායද? සාධකත්පත් ඉන්නත් හුස්ම ටික නිරුද්ධ වෙනකොට යන්න වෙන්නේ සතර අපාය තැනකට. නමුත් අස සතර දේ බොහෝ පාරමී කුසල රැස් කරගෙන ඇවිල්ලායි අපි මේ සම්මාදිට්ඨික ජීවිත ලබා තිබෙන්නේ. මේක වටිනාකම අපේ නිසයි. ඒක නෝනින් තේරුම් ගත්ත ඥානවන්තයෝ තමයි මේ මිස වැඩ ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඉතගිනි ගන්නත් වේගින් නිවන්න ප්‍රමාණ වෙන්න වාගේ. ඇඳිවත ගිනි ගන්නත් වේගින් නිවන්න ප්‍රමාණ වෙන්න වාගේ. සර්පේක විසින් දක්ෂකම් ලැබුවේ සර්පේක බස්වා ගන්න ප්‍රමාණ වෙන්න වාගේ. වටේට කවුන කෙනෙක් වශයෙන් වමාරණය කරන්න පමාන වෙන වගේ අප්‍රමාදව ආර්ය ශාස්ත්‍ර මාර්ගයේ වැඩෙන හැටියට පැවතීම පිණිසයි ශාන්තිනායකයන් වහන්සේ දිනපතා අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනාව අනුවයි අපේ තින් ඉදිරිපත් යුතු වන්නේ අපේ ශාන්තිනායකයන් වහන්සේ ඒසා අපි දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදව ආර්ය ශාස්ත්‍ර මාර්ගයේ වැඩෙන හැටියට බෝධිසම්භාර පුරාගෙන ඇවිල්ලා මෙයින් අවුරුදු 2591 මාසහතකට පෙර බෝමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ බුදුබාට පස්සේ 45 අවුරුද්දක් මුළුල්ලේ සදාම් නැති නැතිවුවා. කලකින් ඇති ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ දිනු කරමින් දීර්ඝ කාලයක් පුරුදු කළ කුසල් සම්පත් ඇති සූවිත අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සැමිණුවා. අනාගතේ බල ලෝපාල වෙන හේතු සම්පත් ඇති වන උපකාර වන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානිල්ම සෝඳ දීතන ප්‍රේමක පක්මයෙන් සුදු බුදුරත් හේතන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට ලැබුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ නිවිපාණක් නිවී යන්නාසේ සීල සංස්කාරයන්ගේ අනිත්‍යත්වය ලොවට පහදා දෙමින් අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සතු ජනතාව සෝකයේ කර්මාරූපෝ මේ පරිලෝ ගිය. පැරණි විහාරස්ථාන රාජධානි උයන් පුකුණු මාලිගා නැස්සාවශේෂ වුණා. මේ වාගේ පැහැදිලි තැනදී සෑහෙන සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් එතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සාස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ගැදියා. සතර සතර කර්මයේ කල කෙලස් ගිනිනන නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු සසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනෙන් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් පාරමී මාර්ගපත් වේවා සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් නුවණින් මෙම පූජනීය ස්ථානයේ පින්නතුන් සම්ප්‍රාප්ත වුණා. යාරාධිපති ස්වාමීන් වහන්සේලා ශිල්පීකවාගෙන බුද්ධ පූජා පැවැත්තුවා. එයාගේම ස්වල්ප වේලාවක් බණ අන්න වාඩි වුණා. උපදෙස් ලැබුණු පරිද්දෙන් කිසිම වෙනසක් නොවේ නිශ්ශබ්දතාවයෙන් සාවධානව දහම් පදයට සමන් දුන්නා. අප දෙපාර්ශ්වයේ විසීම අනාථ වූ ආර්යසත්‍ය මාර්ග යන්න මහා පුණ්‍යස්කන්ධයක් උපදවා ගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මය අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැති නොපිරී අවුරුදු 5000කට වැඩි කාලයක් ලෝකයේ සදාමාලෝකයේ පවත්වමින් නිර්මල පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාමා ලෝකේ ලෝක බෙදාගෙන පිහිට අපේ රැස් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියලා අපි මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දි විස්රාදීන් ඇතුළේ සෑමටක් ජීවත් වෙන ඥාතීන්වත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිත අනිතමදා සෑම සක්නසක් මේ කුසලයේ ලෝවේ ලෝසුරා සූපලෙස පවතේවා මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් මේ විනේවාසික පූජනීය ස්වාමීන් වහන්සේ දෙලමතක් මේ භාරකාර මණ්ඩලයේ සමකක් මේ බණ ඇසීමට පැමිණි හිනුවත් මහතුරු මවුරු නෝනා මහතුරු දූදරු සෑම දෙනාටම සිය පවුල් වල සමකක් මෙලොව වශයෙන් සකල අන්තරාය සර්වෝපද්දර වැඳුරින්ම දුර වෙත්වා කබන සිවරංගානේ රත්නත්‍රය සතුසූවිච මහා ගුණේ අසීමිත ආරක්ෂා නිවතුරු පිහිට වේවා ගුණ නුවණ ධන ධාන්‍ය අසීත්‍රු සප සම්පත් දියුණු තියුණු වේවා ධර්මාඥාන භාවනාඥාන තවතා මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුද්ධිමත් වේවා දලෝ සුභසත සරසේවා සතුව භෝගයකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේ සැලසේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමන සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සෝ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 ධර්මානුශාසනා ප්‍රවතු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ